තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං සුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි දින හතරක් තිස්සේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ සිහිය පවත්වා ගැනීම මොනතරම් වටිනාකමක් තියනවද කියන කාරණා පිළිබඳ සහ ඒ සඳහා ප්‍රායෝගිකව මොනවද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා කියන්නේ අපි හැමදාමත් ප්‍රායෝගිකත්වයට ලං කරගන්න උත්සාහ කරන වැඩසටහනක්. කරන්න ඕන දේවල් විතරක් සාකච්ඡා කරන්නයි උපරිම උත්සාහයක් කරන්නේ සඳහා අවශ්‍ය කරන මූලික ධර්ම කාරණා විතරයි කතා කරන්නේ බණ කියන වැඩසටහනක් නෙවෙයි ඇත්තටම කරන දේ සාකච්ඡා කරන වැඩසටහනක් විදිහටයි අපි මේක අරගෙන යන්න උපරිම උත්සාහයක් ගන්න. මොකද අපි බොහෝ බණ අහලා තියෙනවා, අහනවා, නිවන් මාර්ගත් බණ බොහෝ වශයෙන් අහුවා. ඉතින් ඒකින්ද අපි මේ දැන් කරන්න ඕන දේ පිළිබඳව කටයුතු කරන්න ඕනේ. ඉතින් සිහිය පිළිබඳ කර යුතු දේ ගැන සාකච්ඡා කරද්දී අපි මේ වෙනකන් දවස් ගානම දවස් 4ක් තිස්සේ කතා කරපු මූලධර්ම නැත්නම් වැඩපිළිවෙල නියමය නියමයන් සිතේ තියෙන නියමයන් පිළිබඳව නැවත මතක් කිරීමක් කරගමු ඊට පස්සේ අපි මොකද කරන්න කියලා කතා කරන්න ඕන අද කතා කරන්න තියෙන්නේ සමාජ අද සිකුරාදා දවසේ සමාජ කතිකාවත කොහොමද සතිපට්ඨානය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි අද සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද හැමෝම තමන්ගේ යුතුයකම ගැන හිතන්න තමන්ගේ යුතුයකම સિદ્ધ කරොත් අපිට බුද්ධ ශාසනය රැක ගන්න පුළුවන් වෙයි රට ජාතිය රැක ගන්න පුළුවන් වෙයි ඉතා විරාසනකාරී තත්වයන් වලට මුහුණ දෙමින් සිටින්නේ දැන් කාලයක් තිස්සේ අපි අරගෙන ආපු වැරදි වැඩපිළිවෙලේ ප්‍රතිඵල ලැබෙමින් ඉන්න කාලයක් විදිහට අපි මේක දකින්නේ වැරදි වැඩපිළිවෙළවල වල වැරද්දෙහි බය නැතිකම පිළිබඳව ලැජ්ජාව නැතිකම පිළිබඳව ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් නොකිරීමෙහි ප්‍රතිඵල මේ වෙනකොට අපි සියලු දෙනා භුක්ති විඳින්මින් ඉන්නවා. ඉතින් එතකොටවත් අපිට අඩුම ගානේ මේ සමාජය තුළ නිවැරදි දැක්මකට රට පෙරගැස්වීම සඳහා යම් කිසි ආකාරයක වැඩපිළිවෙලකට ආයතන තියෙනවා. ඒක ප්‍රබල වැඩපිළිවෙලක් වෙන්නත් ඕනේ, අවංක වැඩපිළිවෙලක් වෙන්නත් ඕනේ, සත්‍යවාදී වැඩපිළිවෙලක් වෙන්නත් ඕනේ. මේ ප්‍රබලත්වය, මේ අවංකත්වය, මේ සත්‍යවාදීත්වය ඉදිරිය යුත්තේ තමන්ගේ సంతාන වලින් පුද්ගලික වශයෙන් හැම කෙනෙක්ම අදිෂ්ඨානශීලීව සත්‍යවාදීව ප්‍රබල හැඟීමකින් යුක්තව නිවැරදිව කටයුතු කරොත් වැඩි දිනෙක නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. පළවෙනියෙන් වැඩපිළිවෙල තේරුම් ගත යුත්තේ සමාජ කතිකාවතක් ගොඩනැගෙන්න නම් සමාජයට යමක් ධර්මය තුලින් ලැබෙන්න නම් පළවෙනියෙන්ම ඒ සඳහා සමාජගත කරන්නන් බිහි විය යුතුයි. එහෙමනේ චර්ත බික්ක වේචාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පළවෙනි 69ට. එතකොට ඒකේ තේරුම නිවන් දකින්න කම්ම බණ කියන්න බෑ කියන එක නෙවෙයි. එහෙනම් අපිට බණ කියන්න හම්බෙන්නේ නැහැ. හරි. Taman යම් දෙයක් තේරුම්ගෙන තිබුණා නම් ඒ තේරුම්ගෙන තියෙන දේ තේරුම්ගෙන තියෙන දේ තේරුම්ගත පමණින් හෝ සමාජගත කර හැකියව තියෙනවා. තමන්ගේ පාලනය තමන් තුළින් සිද්ධ කරගන්නේ කොහොමද කියලා අවබෝධ කරගත්ත අය තමන්ගේ සිත නිවැරදිම දේ සිද්ධ කෙරෙන විදිහට සකස් කරගන්න වැඩපිළිවෙල තේරුම් ගත්ත අයට පුළුවන්කම තියෙන අනිත් පැත්තේ කියලා දෙන්න. සාරාංශය තේරුම් ගත්තා ගුරුවරයෙක් ඒ ගුරුවරයා උගන්විය යුතු විෂයමාලාව පිළිබඳව සාරාංශගත අදහසක් ඒ ගුරුවරයාගේ තුල නැත්තම්. හරි ඒ කියන්නේ මෙන්න මේ දේ තමයි අපි කරන්නේ කියලා සාරාංශගත වැඩපිළිවෙලක් ඒ ගුරුවරයා තුල නැත්තම් අන්න ඒ තැනට හරියට ඒ ඉගැන්වීම කරන්න බෑ. මොකද ඇතුලේ තියෙන්න ඕනේ යන්නේ කොහාටද කියලා අදහසක්. ඒ වගේ අපි මේ නිවන් දැකීමේ වැඩපිළිවෙල තුළ කරන්න ඕනේ මොකද්ද කියලා සාරාංශයක්. ඒට මූලික වෙන දේවල් පිළිබඳ සාරාංශයක් අපේ තුල නැත්නම් අපිට මේක යා යුතු මඟ තේරෙන්නේ නැහැ මඟ පැටලෙනවා. ඉතින් සාරාංශයක් විදිහට මේ සිහිය පවත්වා ගැනීම කියන එක නිවනට ඒකායන මාර්ගය කියලා දේශනා කරලා තියෙන දේශනාව තියෙද්දි සිහිය පවත්වා ගැනීම සඳහා අපේ මොකක් හරි වැඩපිළිවෙලක් පිළිබඳව අපි මේ දිනවල සාකච්ඡා කරා. දැන් ඒක අපි සාරාංශයක් වශයෙන් මතක් කරනවා. සිහිය පවත්වන්න සී පළවෙනි එක සිහිය උපදවා ගන්න ඕනේ. හරිද? එහෙනම් අපි සිහිය උපදවා ගන්නේ කොහොමද කියලා පළවෙනි එක දැනගන්න ඕනේ නැති සිහිය උපදවා ගන්න කුමක්ද කරන්නේ කියලා පළවෙනි එක දැනගන්න ඕනේ. හරි. නැති සිහිය උපදවා ගන්න මොකද කරන්න ඕනේ. දෙවෙනි එක ඉපදිච්ච සිහිය ප්‍රබල කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දැන් අපි සාකච්ඡා කරා. ඊළඟට ඒ ඉපදිච්ච ප්‍රබල කරගත්ත සිහිය පවතින තත්ත්වයට ප්‍රබල කර ගැනීමමයි පවතින්නේ. එහෙනම් සිහිය පවතින විදිහට හිත සකස් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. හරිද? එතකොට එහෙනම් අපි සිහියක් නැති සිහිය උපදවා ගැනීමත් ඇති වෙච්ච සිහිය පවත්වා ගැනීමටත් ක්‍රමවේද සාකච්ඡා කරා. කොහොමද? අපිට දැනුමක් නැත්නම් නුවණක් නැත්නම් ඇත්ත తත්වයේ පිළිබඳව නුවණක් නැත්නම් අපිට සිහියක් කොහොමද තියෙන්නේ? නැහැ. එහෙනම් පළවෙනියෙන්ම නුවණ ඇති කරගත යුතුයි. ඒ සඳහා ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. ඒ අදාළ නුවණ ඇති කර ගැනීම සඳහා. ඊළඟට මේ ඇති කරගත්ත නුවණ නුවණක් ඇති වෙනකොටම ඒ කියන්නේ අවබෝධයක් ඇති වෙනකොටම මේ නුවණත් එක්ක පෙරපසු නොවීම උපදින සිහියක් තියෙනවා. ඒ මොකද්ද අපි මොන හරි දෙයක් ගැන නුවණක් ඇති කරගත්තාම අපිට ඒත් එක්කම දිගිනේම හිතා හිතේ විදිහ නෙවෙයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් මේ කියලා සිහිය උපදිනවා. ඒ සිහිය උපදිනකොට ඉපදුනහම ඒ සිහිය උපදින්නේ අර ඇතිවෙච්ච නුවණ හින්දා. සිහිය කියන්නේ චේතනාවක්. ඒ චේතනාව ප්‍රබල කරගන්න ඕනේ. චේතනාව ප්‍රබල කරගන්න මොකද කරන්න ඕනේ? ඒ එක සැරයක් සිහිය උපදින්න හේතු වෙච්ච යම්කිසි කාරණා තියෙනවා නම් අන්න ඒ කාරණා නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ සිහිය ඉපදිච්ච සිහිය එන්නෙන් එන්නෙන් ප්‍රබල වෙනවා. කොච්චර ප්‍රබල වෙනවද කියනවනම් ඒක හැම වෙලේම මතක් වෙන ගානටපත් වෙනවා. මෙන්න මේ කියන සතිපට්ඨානය පිළිබඳව මේ ඒක පවත්වා ගැනීම තමයි යාට එතකොට අසහියෙන් ජීවත් වෙන්නේ නැත්තත් එකටපත් වෙනවා. මේ සතිපට්ඨාන මූලධර්මයට අනුකූල දෙයක්ම තමයි අපි අපේ ජීවිතවල ප්‍රායෝගිකත්වයට ගැන කතා කරන පළවෙනි වැඩසටහන ඒ කියන්නේ නිවන් කියන වචනය භාවිතා නොකර ලෞකිකත්වය ගැනම කතා කරන්න සිද්ධ වෙන පළවෙනි ප්‍රත්‍යක්ෂා වැඩසටහන ලබන සමුදාය දාම විකාශනය නෑ තමයි ළමා වැඩසටහන. ළමා සතියක් තියෙනවා මොකද දෙසැම්බර් මාසෙ හින්දා පාසල් නිවාඩු කාලේ ඉඳලා ළමයින්ට තියෙන වැඩසටහන තියෙනවා ලබන සතියේ වැඩසටහන සම්පූර්ණයෙන් තියෙන්නේ ළමයින් සඳහා. ඉතින් ළමයින්ව පෙරගස්සලා ඉඳන්න ඕන ආයිනකින් දෙමාපියොත් ඉඳ ගන්න ඕනේ. මොකටද? ළමා වැඩසටහන වැඩියෙන්ම වැදගත් වෙන්නේ කාටද? දෙමාපියන්ට. හරිද? ඇයි දෙමාපියෝ ළමයි කරන්න හදනව නෙවෙයි. දෙමාපියන්ව ළමයි කරන්න හදනව නෙවෙයි. ළමයින්ව මෙහෙවන්නා සිටියත්තේ නිවසේ. ඒ මෙහෙවන ආකාරය පිළිබඳව දැනගත යුතු තියෙනවා. මෙහෙවන ආකාරය පිළිබඳව දැනගන්න ළමා වැඩසටහන අනිවාර්යයෙන්ම දෙමව්පියෝ ශ්‍රවණය කරන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ කියලා. ඒතකොට මේක ධර්මයට පටහැන් දෙයක් නෙවෙයි ධර්මයේ තුල තියෙන ආකාරයක්. ඉතින් බලන්න මේ අපි දැන් සතිපට්ඨාන පිළිබඳ සාකච්ඡා කරපු දේම අපිට ළමා වැඩසටහන තුළ දකින්න ලැබෙයි. ළමයින්ට අපි සතිපට්ඨාන කියන්නේ නැති වුණාට මොකද්ද මේ කෙරෙන්නේ කියලා සාකච්ඡා කෙරෙයි. කෙරෙන දේ ප්‍රායෝගිකත්වයක් පිළිබඳව. එහෙනම් දැන් අපි බැලුවා සිහිය උපදවා ගන්න නුවණ හදා ගන්න ඕන නුවණ හදා ගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ අපි දන්නවා ඒ ඊ දවසෙත් අපි කතා කරා මරණය ගැන ධර්ම ශ්‍රවණය කරපු දවසට මට බය තියෙනවා නේද මරණ චුතිසිත ගැන මෙහෙය කරපු දවසට මගේ චුතිසිතට මොනවා ඇදිලාද දන්නේ නැහැ කියලා බය තියෙනවා එතකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරපු හින්දා මේ බය ඇති උනේ මොකද දැනගත්තා මේ සසර මෙහෙම භයානකයි සසර අති භයානකයි මම මේ මෙහෙම හිතියට මොකද මගේ මරණයෙන් පස්සේ මම ගැරන්ඩියක් වෙලා උපදින්න පුළුවන් හරකෙක් වෙලා උපදින්න පුළුවන් අරියෙක් වෙලා උපදින්න පුළුවන් කුකුලෙක් වෙලා උපදින්න පුළුවන් ප්‍රේතෙක් භූතෙක් මලයක් එක්ක වෙලා උපදින්න පුළුවන් ඕන තරම් ඒ සඳහා අවස්ථාව තියෙනවා ඒ විතරක් නෙවෙයි නිර්සතෙක් වෙන්නත් පුළුවන් ඉතින් මම ඒ සඳහා සූදානම්ද කියලා බලන්න ඕනේ එහෙම සූදානම්ද කියලා ඉවර වෙලා ඒ සිහිය අපි සැලසුම් හදනවනේ නේද අපි පෙන්ෂන් එක ගැන හොයනවා පොඩි කාලෙම හොයනවා අයියේ රස්සාව කරනකොටම රස්සාවක් හොයාගන්නකොටම පෙන්ෂන් හොයනවා අයියේ අවසාන කාලේ ජීවත් වෙන්න කීයක් හරි එනවද මරණකම් එන පෙන්ෂන් එකක් තියනවද කියලා. ඉතින් ඒ වගේ මරණින් මත්තේ ගැන හිත හිතන වාර ගන්න කොච්චරද දන්නේ නේද? මරණින් මත්තේ මට මොකද්ද වෙන්නේ කියලා හිතන වාර ගන්නක් තියනවද? කොච්චර අඩුද කට්ටිය එහෙම හිතනවා. ඒකට සැලසුම් හදනවා කොච්චර අඩුද? ඉතින් ඔහේ ඉන්නවා. කොහොමද ඉන්නේ? උදේට බත්, දවල්ට බත්, රැට බත්. නේද? බත් බත් බත් බත් කී කී ඉන්නවා. හ්ම්. ඒතර බත් හොය හොය ඉන්න අපිට බත් විතරක් නෙවෙයි ජීවිතය කියලා. මම ඒ බත් කිව්වේ පංචකාම සම්පත්තියට. නේද? කෑම, ආහාර. එහෙනම් මේවා විතර මේක විතරක් නෙවෙයි ජීවිතේ මීට එහාට ගිය දේවල් කරන්න තියෙනවා කියලා මොකක් හරි සිහියක් ඉපදුනා නම් ඒ සිහිය උපදින්න හේතු උනේ මං අහපු ධර්මයක්. එහෙනම් මේ සිහිය පවත්ත ගන්න නම් අර දැනගත්ත දේ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් ඒ මෙනෙහි කරපු දේ මගේ සිතේ නැగిලා එන වාර ගන්න වැඩි. ඒක දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දවස් 4ක් තිස්සේ දැන් අපි මූලක මූල ධර්මයක්. හරිද? ඒ සිහියෙන් ඉන්නකොට ඊට වැඩි එහා ගිය නුවණක් පහළ වෙනවා. අපිට එතකොට ඒ සිහිය ඊට වැඩි නුවණ සිහියක් පවත් ගන්න පුළුවන් වෙනවා. ඒක ඒ කියන්නේ හැදිච්ච සිහිය පවත් ගත්තොත් ඊට වැඩි එහා ගිය අවබෝධයක් එනවා. ඒකත් එක්ක ඒ අවබෝධයත් එක්ක ආය ඊට වැඩි එහා ගිය සිහියක් උපදිනවා. ඒක ආය පවත් ගත්තොත් ඊට වැඩි එහා ගිය අවබෝධයක් එනවා Tamanට ඒ ශේත්‍රය පිළිබඳව. එතකොට ඒකත් එක්කම ඊට වැඩි එහා ගිය 100ක් උපදිනවා. ඊට පස්සේ මොකද කරන්න වගකීම තමයි ඒක පවත් ගන්න එක. මේක මූල ධර්මයක්, මේක නියමයක්, මේක ප්‍රමේයක්. මොනව පිළිබඳව? සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රමේයක්. මූල ධර්මයක්. නේද? වැපුරුවොත් අස්වැන්න ලැබෙනවා කියන එක මූල ධර්මයක්ද නැද්ද? මූලික ධර්මයක්. නේද නියමයක් ඒක වපුරන විදිහට මුං වපුරුවොත් මුං ලැබෙනවා වී වපුරුවොත් වී ලැබෙනවා තල වපුරුවොත් තල ලැබෙනවා ඉතින් ඒක ඒක කියන්නේ ඒක තියරි එකක් එහෙනම් ඒ වගේ මූලධර්මයක් අපිට හම්බුණා නොයෙකුත් මූලධර්ම මේ සමාජයේ හම්බුණා මේ සමාජයට හම්බුණාම සමාජ කතිකාවතක් තියෙනවා මොකද්ද සමාජ කතිකාවත මේ සැරේ මට වී අස්සන්නක් ඕනේ ඒක හින්දා මං තල වපුරනවා ඒක සමාජය තුළ තියෙන කතාවක්ද? නෑ. සමාජය තුළ තියෙන කතාවක් තමයි දැනුම පිළිබඳ කතාවක් මුළු සමාජය තුළම තියෙනවා. වී වැපුරුවොත් වී ලැබෙනවා. මෙයාට වෛද්‍යවරයෙක් විදිහට හැසිරෙන්න වෛද්‍ය මගේ දරුවා වෛද්‍යවරයෙක් විදිහට හැසිරෙන දව බලන්න මම කැමතියි. එහෙනම් මං උදේ පාන්දර මං කැමතියි මං කැමතියි මං කැමතියි කියලා විතරක් ඉඳ කියලා ඉඳලා හරියන්නේ නෑ. එයාව වෛද්‍යවරයෙක් බවට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරා. අන්න ඒ දේ කරොත් එයාව හොඳට උසස් පෙළ සමත් කරවලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීලා අවුරුදු 5ක් යනකොට මෙයා වෛද්‍යවරයෙක් විදිහට එනවා කියලා අපි දන්නවා. ඒක මොකද්ද? කතිකාවතක් අපි තුල තියෙන. ඒක නියමයක්. නේද? එතකොට ක්‍රීඩාවක් කරන්න යන කෙනාට ක්‍රීඩාව ජය ගැනීම සඳහා අපි කියන එයා ලෑස්ති වෙන මං මං මේ සැරේ ජාතික ක්‍රීඩාවලදී මෙන්න මේ ඉසව්වෙන් පළවෙනියා හෝ දෙවෙනියා හෝ තුන්වෙනියා වෙන්නයි ඉන්නේ කියලා කෙනෙක් අපිට කියනවා. අපි යට මොනවද කියලාද? ඔයාලට හොඳට පුහුණු වෙන්න වෙනවා. ඒ වගේ තැනකට යන්න ඔයාලට හොඳට පුහුණු වෙන්න වෙනවා. මම මේ අහවල් සංගීත තරංගයකින් ගීත ගායනා තරංගයකින් ප්‍රථම ස්ථානය ගන්න ලොකු උත්සාහයක් අපේ ළමයෙක් තමන්ගේ ළමයෙක් ඒ වගේ එකට ලෑස්ති වෙන්න හදනවා. අපි කොහොමද කියන්නේ? පුහුණු වෙන්න කවුරු හොයාගත්තද? නේද? හැම වෙලේම යමක් කරන්න ඉස්සෙල්ලා ඒක ඒක සඳහා ඊට පෙර ආතුව කළ යුතු වැඩපිළිවෙලක් ගැන අපේ සමාජයේ කතිකාවතක් එහෙනම් තියෙනවද නැද්ද? ඉතින් ඒ කතිකාවත ගැන කතා කරනවද නැද්ද? කතා කරන අසනීපයක් හොඳ කර ගැනීම පිළිබඳ වුණත් අපිට යම් ක්‍රමයක් තියෙනවා. ආහා මෙව්වා බොන්න එපා. මේවා බිව්වොත් මේ ලෙඩේ වැඩි වෙනවා. නේද? මේවා සීතලයි, මේවා උෂ්ණයි කියලා අපේ සමාජය තුළ කතාවක් තියෙනවා. කතිකාවතක් කියන්නේ සම්මුතියක් තියෙනවා. හ්ම් එකතු කරගත්ත හදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මං අහනවා හිත හදා ගැනීම පිළිබඳව. නිවැරදි සිතුවිලි හිතවල උපදවින් ඉපදවීම සඳහා ක්‍රමවේදයක් තියෙනවද නැද්ද? පාපයට බය බය ඇති කරගෙන බය ඇති වෙන විදිහට පාපයට ලැජ්ජාව ඇති වෙන විදිහට සිත සකස් කිරීමේ ක්‍රමවේදය තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ සිත සකස් කරන වැඩ පිළිවෙල. ඒක ඒ ගැන සමාජ කතිකාවතක් තියෙනවාද? නැහැ. නේද? එහෙම එකක් නැහැ. වැරදි කාර්යයට බයින ඔක්කොම නැගත වෙලා. වැරදි කරන මනුස්සයට ඔක්කොම නැගත වෙලා ඇතිපදා බයිනවා. හැබැයි මෙයා වැරදි කරන්න මෙයාගේ සිතේ ඒ වැරද්ද වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන හැඟීමක් චේතනාවක් ඉපදුනේ නෑ ඉපදුනේ නැත්තේ ඒ සඳහා යා ඒ හැඟීම එන විදිහට හිත සකස් කරලා නැහැ. සකස් කරලා නැහැ කියලා හැඟීමක් හඳුනා ගැනීමක් එහෙම සකස් වෙන විදිහට කටයුතු කරන්න ඕන කියලා වැඩපිළිවෙලක් ගැන අපිට අදහසක් නැහැ. ඇයි අදහසක් නැත්තේ? ඒ වැඩපිළිවෙල කොහෙද තියෙන්නේ? ධර්මයේ තුල තියෙනවා. මම උදාහරණ කියන්නම්. අපි දන්නවා ඕන අකුසලයක් හිතක ඇවිල්ලා ඒ අකුසලය නිසාවෙන් අපේ හිත නොසන්සුන් වෙනවා. මම කොහේ හරි ගෙදරක ඉන්නවා. අනුගේ ගෙදරක ඉන්නවා. ඉන්නකොට මම දකිනවා කබඩ් එක උඩ හොඳ ඇපල් ගෙඩියක් තියෙනවා. කට්ටියත් එහාට මෙහාට යනවා. දැන් මට ඇපල් පිළිබඳ ආසාව උපදිනවා. ඉපදිලා දැන් මට මේක බෑග් එකට ගියොත් හොඳයි මගේ. හරිද? මේක මට දාගන්න හිතෙන බෑග් එකට. දාගන්න හිතනවා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද මේ ඇවිල්ලා තියෙන්නේ? ඕන අකුසලයක් ඇවිල්ලා. දැන් ගිජුකමක් ඇවිල්ලා රැපල් ගන්න දැන් ඒක ගන්න ඕන වගේ අදහසක් ඇවිල්ලා හිතෙච්ච ගම ගන්නවද නෑ ඒ වුණාට එකපාරටම හිතෙනවා නෑ නෑ අහු වුණොත් ඉවරයි ඊටත් මේකට අයිතිකාරයක් ඇති එයාත් ආසාවෙන් මේක කණ්ඩගෙනත් කියලා ඇත්තේ එයාට නැතුණ මොනව හිතේද කියලා ඒවත් හිතෙනවා ඒ අතර වල ආය නෑ නෑ කියලා ආසාව තවත් වැඩි වෙනවා ඒකත් එක්ක ගිඩි ගිඩි ගාලා හොයන්න හරි හොරකමකට එහෙම කිට් වෙනකොට මොකද කියන්නේ මාව ඔය මල්ලත්තක් එහෙම හොරකම් කරන්න ගියාම අපේ අම්මලා දන්නවන්නේ නේද? අනුන්ගේ ගෙදරකින් මල්ලත්තක් එහෙම කඩන්න ගියා නම් ඔන්න කියනවා සද්දයක් ඇහුණා මාව ගිඩි ගිඩි කාලා ගැහුණා කියන එක නොසන්සුන් වෙනවා. හරි? නොසන්සුන් වෙලා එක සීමාවක් යනකම් මේක නොකර ඉන්න මට පුළුවන්. එක සීමාවක් පැනනට පස්සේ වැඩේ කෙරෙන தත්ත්වයටපත් වෙනවා. නේද? කරනවා නෙවෙයි කෙරෙන தත්ත්වයටපත් වෙනවා. ඔන්න ඒ වැරදි සිතුවිල්ල ඇවිල්ලා නොසන්සුන් වෙලා කෙරෙන තත්ත්වයටපත් වීම සමහර වෙලාවට දවසක් යනවා අපට ඔය ටික වෙන්න. දවසක් හිතලා හිතලා වැරදි කරන වෙලාවල් තියෙනවා. සමහරට අවුරුද්දක්ම යනවා. ඒ සමහර වැරදි කරන ඔය කාමයේ වර්ධව හැසිරීම වගේ ඒවා සමහර අය සිද්ධ කරන්නේ නැතුව පාලනය කරන් ඉඳලා නේද අවුරුදු ගාණක් ඒ සිතුවිලි තිබුණා සමහර ලාවට කැඩලා ගිහිල්ලා ඒ වගේ වැරදි සිද්ධ වෙන අවස්ථා තියෙනවා සමහර ලාට ක්ෂණයයි මේ හිතුණා මේ කළා එහෙනම් සිතවිල්ල ආවත් එක්ක ක්‍රියාත්මක භාවයට යන කාලය කොච්චරක් වේද කියලා කියන්න බෑ. ඒ දෙක අතරතුර සිද්ධ වෙන්නේ සිතවිල්ල ප්‍රබල වෙන එක. ඔන්න ඔය නරක වැඩක් කරන්න ඕනේ කියලා සිතවිල්ලක් එනකොට ඒ සිතවිල්ල ක්‍රියාත්මක වෙන්න පෙර අපේ මනසින් ඒක වළක්වා ගැනීම සඳහා ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල ඉපදී යුතුය තියෙනවා. හරිද? අන්න ඒක නිකන් උපදින්නේ නෑ. ඒක එහෙම උපදින විදිහට අපි අපේ මනස හදන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අන්න එහෙම කෙරුණොත් තමයි අපි මේ හැම දෙයක්ම වළකින්නේ. ඔය පංචශීල සමාදානය කියන්නේ ඔන්න ඕක පරික්ෂා කරන එක. හරිද? එහෙම සිතුවිලි එන්නේ ධර්ම ශ්‍රවණය කරපු අයට එහෙම සිතුවිලි එන්නේ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරපු අයට ධර්මයේ තුල යෙදෙන අයට. එහෙම පුහුණු කරන්නේ නැතුව මොනතරම් පාඩම් කරත් මොනතරම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තත් ඒ ධර්මය දරන්නේ නැහැ. ධර්මය ධාරණය කරගන්නවා කියන්නේ එකක්, දරනවා කියන්නේ තව එකක්. ධර්මය කියන වචනේ තියෙන අර්ථ දැක්වීමම පින්නත් යමක් දරනවා නම් సంతානයේ. හොඳට මතක තියාගන්න. යමක් දැරීමමයි ඒ දැරීම දරන දේ තුලින් අපාගාමී ගමන නවත්තනවා නම් සංසාර වට දුක්ඛස්කන්ධය නවත්තනවා නම් අන්න ඒකට කියනවා ධර්මය කියලා. මේ මොන ධර්මයද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය? හරි? යම් මානසිකාරයක් නැත්නම් යම් කෙනෙක් තුල දැරීමක් තියෙනවා. ඒ කියන්නේ ධාරණය කර ගැනීම නෙවෙයි. මට මට මට කියන්න. ධාරණය කරගත්ත ඒවා අදාළ වෙලාවට ඔක්කොම මතක් වෙනවද? අදාළ වෙලාවට ධාරණය කරගත්ත ඔක්කොම මතක් වෙන්නේ නැහැ. මම මරණය ගැන බොහෝ විස්තර ධාරණය කරගත්තා. ඒ ගැන මතක් කරන වෙලාවට මට කියන්න පුළුවන්. ඒ දෙකේ වෙනස බලන්න. මරණය ගැන තියෙන විස්තර ඔක්කොම මම ධාරණය කරගත්තා. නැත්තම් අපිට ඔකට ලේසි කාමච්ඡන්දය කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? තීන මිද්දේ කියන්නේ මොකද්ද කියලා මම විස්තර සහිතව ධාරණය කරගත්තා. කාම වස්තුන් කෙරෙහි තියෙන ඇලෙන ස්වභාවය කාමච්ඡන්දය. එතකොට මට දැන් කියන්න පුළුවන් ඒක. කවුරු හරි මගෙන් අහනකොට මේ කාමච්ඡන්දය කියන්නේ මොකක්ද? ආ මං කියන්නම්. ඉන්නෝ කියන්නම් කියලා කිව්වා. ඒක ධාරණය කර ගැනීම. හැබැයි තමන්ගේ තුලින් කාමචන්දයක් උපදිනකොට කාමචන්දයක් උපදිනවා කියලා තමන්ගේ හිත තමන්ට දෙන පණවිඩය මොකද්ද? දර දරා ගැනීම කියන්නේ. හරි? අන්නේ දරණ දෙයට කියන ධර්මය කියලා. පාණාතිපාතා වේරමණී කියනකොට ඒක දැරලා දරලාද කියලා බලන්න. ප්‍රාණඝාතයක් සිදු කරන්න සිතුවිල්ලක් එනකොට අදත්තා දානයක් සිදු කරන්න සිතුවිල්ලක් එනකොට ඇවිල්ලා ඒක ක්‍රියාත්මක භාවයට යන්න යනකොට මගෙන් කවුරු හරි අහුවොත් ප්‍රාණඝාතය ආදීනවට කියලා දෙන්නකෝ. අනුව මතක තියාගෙන ඉන්න හොඳට. දැන් මං කියන මේවා තමයි වෙන්නේ, මේවා තමයි වෙන්නේ, මේවා තමයි වෙන්නේ කියලා කියනවා. හැබැයි මං සතෙක් දැකලා මට තරහා ගිහලා මරන්න යන වෙලාවට මට අරක එන්නේ නැහැ. ප්‍රාණඝාතය සිද්ධ කරනකොට ඒ ප්‍රාණඝාතය පිළිබඳව ඒක වළක්වා ගැනීම සඳහා අදහස කියලා කියන එකක් අපේ හිතෙන් දැනගත්තට එන්නේ නැත්නම් ඒක දරාගෙන නෑ. අන්න ඒ දරා ගැනීමයි සතිපට්ඨානය කියන්නේ. ඒ දරා ගන්න දෙයට තමයි කියන්නේ ධර්මය කියලා. හරිද? ඒතර ධර්මය දරනවා කියන තැන අපි ඒ සිහිය පවත්වා ගැනීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට ධාරණය කර ගැනීම කියන්නේ එකක් දරා ගැනීම කියන්නේ ඊට වැඩි එහාගේ දෙයක්. හරි. එතකොට දැන් මම අහන මේ සමාජ දිහාවට අපි අවධානය යොමු කරමු. ධර්මයේ පිළිබඳ අපි ඉදිරියේදී ලොකු සාකච්ඡාවක් කරනවා. ඒක එහි පස්සේ කරන්නේ කොහොමද ආදි වශයෙන්. සමාජය දිහා ගන්න සමහර අය බණ අහන්නෙම නැහැ. සමහර අය උපතින් පුංචි කාලේ ඔය පන්සිල් සමාදන් වුණා වගේ ඉතින් අත් එකතු කරගෙන සුදු ඇඳගෙන මල් වට්ටි ඔලුවට තියාගෙන මේ ලෝකෙට පරකාසෙට යමක් ප්‍රදර්ශනය කරමින් මම බෞද්ධයෙක්යයි කියාගනිමින් ගත කරන දැන් කාලයක දශක ගණනාවක් තිස්සේ අපිට මේවා පේන්න තියෙනවා සමහර නායකත්වයන් තුලත් නේද මේ ලොකු බෞද්ධ විදියට හැසිරෙනවා නමුත් හැබැයි ඇතුලේ තියෙන්නේ මහා කුණු කන්දල් බව අපි හොඳටම දන්නවා එතකොට මේ අය පිළිබඳ අපි එක peeliyට හිතගෙන දොස් කීමද සිදු කළ යුත්තේ නෑ මම කියන්නේ නායකත්වයෙන් ගැන විතරනේ අපේ ගෙදර ගන්න ගම ගන්න තමන් ගන්න විශේෂයෙන්ම අපේ පැත්ත අරගෙන අපි හොඳට හිතලා බලනවා තමන්ගේ පැත්ත අරන් තමන් හිතලා බලනවා වැරදි කෙරෙන ගතිය නැද්ද වැරදි කෙරෙනකොට වැරදි කෙරෙන්නේ ඇයි එහෙනම් ඒ වැරද්ද නවත්තන්න අවශ්‍ය කරන ශක්තිමත් සිතුවිලි ඒ වැරද්ද ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා මගේ මනසෙන් නැగిලා ඒක නවත්තවුවේ නවත්තවුවේ නැති නිසාවෙන් නේද වැරද්දක් සිද්ධ වෙච්ච හැම වෙලාවකම වැරද්දක් සිද්ධ වෙච්ච හැම වෙලාවකම ගැන තමන්ගේ අතින් උනේ මොකද්ද කියලා බලන්න. අන් අයට පරස වචන කිව්වා ආදරය කරන අයට පස්සේ මට දුකක් හිතුණා නේද? නමුත් ඒ වෙලාවේ කිව්වේ කියුනේ කොහොමද? මම අපි කියනවා නිකන් ඕක ලස්සනට අපි නිකන් සාමාන්‍ය සමාජය කියනවා. අනේ මන් දන්නේ මට ඒ වෙලාවේ පාලනය කරගන්න දැරෙවුනා මම ඕනෑ දේවල් වගේක් කියවුණානේ බලන්නකෝ. කියවුණානේ දැන් මට ඒක අපිට හරි බයයි කියපු දේවල් ගැන පස්සේ. කියවුණා කියනවා. එහෙනම් ඒ කියවුණා කියන එකේ තේරුම ඒක වළක්වන්න ඕන කරන අදහස දැන් තියෙනවා. බලන්න ඒක ඒ වෙලාව ආවේ නැහනේ. ආ එහෙනම් අදාළ වෙලාවේ ආවේ නැහැ. එහෙනම් මම ඒක දරාගෙන දරාගෙන ඒක එන්නේ නැහැ. එන එන විදිහට හදන්න ඕනේ. මේක තමයි වැඩ පිළිවෙල. හරිද? එන විදිහට ඕනෑම තත්වයක් යටතේ සිහියෙන් ඉන්න විදිහට කියන්නේ ඒකයි. සිහියෙන් ඉන්න විදිහට මේ මනස මනසවල් සකස් කරන්න ඕනේ. ක්‍රීඩාවක් පුරුදු වෙන්න ඉස්සෙල්ලා කය සකස් කරනවා වාගේ වපුරන් ඉස්සෙල්ලා කුඹර සකස් කරනවා වාගේ නේද? පදිංචි වෙන්න ඉස්සෙල්ලා ගේ සකස් කරනවා වාගේ වාහනයක යන ඉස්සෙල්ලා ඒකේ ඔක්කොම පරීක්ෂා කරලා අඩුපාඩු තියනවද කියලා බලලා ඒක සකස් කරගන්නවා වාගේ කණ්ඩ ඉස්සෙල්ලා නේද? කෑම සකස් කරගන්නවා වාගේ. හරි ඒ ඔකොටම ඉස්සෙල්ලා මගේ හිත වැරදි නෙකරන තත්ත්වයට හිත සකස් කරන්න ඕනේ. ඉතින් ඒකට තියෙන ක්‍රමය තමයි ධර්මයේ තුල තියෙන්නේ. මේක කාට හරි කියලා දෙන්න ඕනේ. ඒ ඒ තැනේදී ඒ ඒ තැනේදී ප්‍රාණඝාතයෙන් අයින් වෙන විදිහට සිත සකස් කරගන්න ප්‍රාණඝාත විරමණය කියන චෛතසිකය තමන්ගේ සිතේ උපදවා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඒක වැඩක්. අදත්තාදානය කිසිම විදිහකින් සිද්ධ නොවන විදිහට සිත සකස් කරගන්න නම් අදත්තාදාන විරමණය කියන අදත්තාදානයෙන් වැළකීම කියන හැඟීම මම අදත්තාදානයෙන් වැළකෙනවා කියන හැඟීම හැම නිමේෂයකම සිතේ නැగిලා යන විදිහට හිත සකස් කරන්න ඕනේ. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම කියන හැඟීම හිතේ ප්‍රබලව නැగిලා යන විදිහට ඒ හිත සකස් කරන්න ඕනේ පුහුණු කරන්න ඕනේ. හරි එහෙම නෙකරුවොත් ඒක වෙන්නේ නෑ නෙකරුවොත් වෙන්නේ නෑ ඔය ටික අපි දැනගෙන හිටියද දන්නේ අපි කරාට මූල ධර්මයක් විදිහට මේක දැනගෙන හිටියේ නෑ නේද මේක හදන්න ඕනේ හදන්න ඕනේ එහෙනම් අද මගේ අතින් ප්‍රාණඝාතයක් වුණොත් මම මොකක්ද දැනගන්න ඕන මට හොඳටම තරහ ගිය වෙලාවට මම ඔකට කියන්නේ හැමදාම කියන උදාහරණය මధుරව මරන්නේ නැහැ කියලා හිතාන් හිටියා නේද කන වටේ කරකුණා කන වටේ කරකුණා එලවන්න බැලුවා හරි ගියේම නැහැ මේක මොනවා කරත් එලවන්න බෑ ආපහු වෙනවා දැන් මොකද කරන්නේ මගේ හිතේ මේකව මරන්න ඕන කියන සිතුවිල්ලක් ආවා මේ සතාට වෙන ඇබැද්දිය පිළිබඳව මේ සතා මේ ලෝදයක් දන්නේ නැහැ කියන පිළිබඳ සිහිය මගෙන් නැති වුණා නැති වෙලා මේ සතාව මම මරලා දැම්මා එහෙනම් මම කල්පනා කරනවා දැන් මං හොඳින් ඉන්නවා ඊළඟට ඔය වගේම දවසක් මට එයි ඔය වගේම අවස්ථාවක එදාටත් මම මොකද කරන්නේ ඔක වයසලා මල්ල දානවා. එහෙනම් ඒ ආය ඔය වගේ අවස්ථාවක් ආපුවා මේක සිද්ධ නොවන විදිහට මම ඔව් ඒ කියන්නේ මම ගියා මාණ්ඩලික තරඟකට. අපි හිතමු පාසල් යන කාලේ කියලා. හරි පෙරදුනා. දැන් ඊළඟ අවුරුද්දේ මට දිස්ත්‍රික් තරඟකට යන්න ඕන නැතිනම් මම මොකද කරන්න ඕන? මාණ්ඩලික තරඟේ දිනන විදිහට පුරුදු කරන්න ඕන. <laughs> අන්න ඒ වගේ අපි එක තැනකදී පෙරදුනා නම් සීලයෙන් ඒ මගේ කෙලෙස් වර්ධනය වෙලා පෙරදුනේ ඊළඟ අවස්ථාවේදී ඒක නොවන විදිහට හිත පුරුදු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන කුසල හැඟීම වර්ධනය කරගන්න ඕනේ. එන්න ඒ පුරුදු එන්න එහෙම වැඩක් තියෙනවා. එහෙම වැඩක් තියෙනවා. හරිද? ජීවිතේ ජීවත් කරවද්දී අපි ලෞකික ජීවිතේ හැරි අරමුණු වලට යද්දී බාධා වෙන සිතුවිලි එනවා. නේද? වෙන දේවල් වලට ආසයි වෙනවා. එක දෙයක් කරන්න යනකොට වෙන දේවල් වලට ආසයි කියලා ඒ දේ ඒ දේ පැත්තකට යන උදාහරණයක් අධ්‍යාපනය ලබන ළමයෙක් ඒ අධ්‍යාපනය ලැබමින් ඉන්න කාලය තුල පාඩම් කරන වෙලාවක රූපවාහිනියම් දෙයක් දැක්කොත් ඒකට ආසයි කියලා සියලු පාඩම් නවතා එතෙන් තැවිලි ඉඳගෙන ඉන්න තියෙන ඉඩකඩක් තියෙනවා. හරි. එහෙනම් තමන්ගේ ජීවිතයේ මොනවා හරි දෙයක් වර්ධනය කරගන්න තියෙන වෙලාවල් වල දුරකථන දිහා බලාගෙන ඉන්න තියෙන ඉඩකඩක් තියෙනවා. නේද? ඒ වගේ ඒකුත් වැරදි සහගත දේවල් තියෙනවා. මේ තියෙන වැරදි සහගත දේවල් නවත්වා ගැනීම සඳහා තමන්ගේ సంతානයේ යම් ආකාරයක යහපත් සිතුවිලි ඉපදිලා ප්‍රබල වෙන විදිහට සකස් කිරීම කියන වැඩපිළිවෙල මේ ලෝකේ තියෙනවා. රොටිය පුච්චන්න ඉස්සෙල්ලා සකස් කිරීමක් තියෙනවා. ඒ වගේ හිත සකස් කිරීමක් තියෙනවා. අන්න ඒ පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනගන්න ඕනේ. හරිද? ළමයින්ගේ හිත සකස් කරන වැඩපිළිවෙල. ළමයින්ගේ හිත සකස් කරන වැඩපිළිවෙල විදිහට අපි දන්න එකම දේ මොකද්ද? ඔක්කොමලා එකතු වෙලා බානින එකයි උපදේශ දෙන එක. උපදේශ උපදේශ උපදේශ උපදේශ උපදේශ හැම වෙලෙම කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා කියනවා. මේ කියලා අනිත් පැත්ත බලනකොට අනිත් පැත්තට කියලා ඇසල. ආයෙ කියනවා. ආයෙ කියනවා. කියෝනෙක් කෙනාටවත් නේද? අහන එක්කෙනාට දැන් අපි රට ගන්න රට අරගෙන බලන්න වැරදි කරන අය ඉන්නවා විශේෂයෙන් නායකත්වයන් ඉන්නවා වැරදි කරනවා ගැන මේ නායකත්වයන් කියනවා ප්‍රාදේශීය නායකත්වයන් ඉඳලා දිස්ත්‍රික් නායකත්වයන් ඉඳලා අපි අපේ යම්කිසි කොටසක් පාලනය කරන අයට කියන නායකත්වයන් කියලා. මේ නායකත්වයන් පක්ෂවලට බෙදිලා ඉන්නවා. ඒ ඒ පක්ෂවල දැන් රටක තියෙනවා විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය කියලා දෙකක්. විපක්ෂය ඇත්තටම ව්‍යවස්ථානුකූල විපක්ෂය තියෙන්නේ මොකටද? ආණ්ඩු පක්ෂයේ වැරද්දක් වෙන වෙලාවක ඒක නිවැරදි කර ගැනීම සඳහා පෙන්වා දීම පෙන්වා දෙන විදිහෙන්ම පෙන්වා දෙන විදිය තුල තියෙන එක හදා ගැනීම සඳහා පෙන්වා දෙන ආකාරයක්ද නෑ මාරාන්තික පෙන්වා දීමක් තියෙනවා ගහමරා ගන්න පෙන්වා දීමක් තියෙනවා නේද ඉතින් මේ මේ වැරදි දකිනකොට අනේ මේ ඇත්තෝ මේ වැරදි කරන්නේ ඒ වැරදි වලින් වළක්වා ගැනීම සඳහා සිත් උපදින්නේ නැති හින්දාය කියලා. මට එක දවසක හම්බුණා හිටපු කතානායකයෙක්. ඒ තමයි විජ්ජමු ලොකු බණ්ඩාර මහත්තයා. මෙතුමත් එක්ක සුහද සාකච්ඡාවක යෙදලා ඉන්නකොට මහ පුදුම කතාවක් කිව්වා. මම දන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ඇති කියලා මම හිතනවා. නෑ කියලා හිතන්නේ නෑ. මොකද ඒ පිළිබඳව මම ඉතිහාසයක් දන්නේ නෑ ලොකු ලොකුවට. නමුත් වෙච්ච දේ මම කියන්නම්. මෙතුමා කියනවා මට මෙහෙම හම්දුරනේ මම කතානායක තත්ත්වයටපත් වෙනවා. දැන් කතානායකනේ. මම ඒ වෙනකන් උපරිම උත්සාහය කරලා පන්සිල් රැක්කා. හැබැයි මම කතානායක තත්ත්වයටපත් වුණාට පස්සේ මම ආජීව අට්ටමක සීලය සමාදන් වුණා කියලා. හරිද? ආජීව අට්ටමක සීලය සමාදන් වුණා කියනවා. ඒ කියන්නේ උපරිම උත්සාහ කරා වචනය සංවර කර ගැනීම සඳහා ධර්මයේ තියෙන දේවල් භාවිතා කරා කියලා. ඉතින් උත්සාහයක් කරගත්තානේ. අඩුම ගානේ ඒක මතක් වෙනවනේ. නේද? අඩුම ගානේ මම වචනය සංවර කරගන්න බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ කියලා ඒ හිත සකස් කරන වැඩපිළිවෙලක් තියෙනවා කියලා මතක් කරගන්න ඕනේ. ඒක අපේ ළමයින්ගේ තියෙන නොමනා ක්‍රියා ළමයින්ට තියෙන තරුණයින්ට තියෙන ප්‍රශ්න හැමුවේ ඒ කට්ටියගේ චිත්තසංතාන සකස් කරන වැඩපිළිවෙලක් අපිට හැම වෙලෙම දැනෙන්න ඕනේ. gedare ඉන්න අය පිළිබඳ අපිට මෙයා මේ විදිහට දැන් මං කියන්නම් අපි පීඩිතයි. ඇයි අපි පීඩිත කියලා ඇති වෙලා අපි කියනවා මට දැන් කියලා කියලා කියලා ඇති වෙලා තියෙන මං ආයි කියන්නේ නැහැ. ඒකෙන්ම තේරෙන්න ඕන කියලා විතරක් හදන්න බෑ කියන එක. හිතක් හදන්න අවවාදය කියන්නේ එකක් විතරයි. අනුශාසනාව කියන්නේ එකක් විතරයි. ඒකයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන ප්‍රායෝගික පැත්තකට හරවන්නේ. නැත්නම් අනුශාසනාව විතරයි. හරි මේ වැඩසටහන තුළ ප්‍රායෝගිකව තමන් මේවා කරන්නේ නැත්නම් අපි යනවා. හරිද? ආයිබෝවන් කිව්වා ගියා. නේද? ආයිබෝවන් නේ අතවන්ලා යන්නේ. නේද? ඔන්න ඔයාලා එහෙනම් ඔහොම ඉන්න හැමදාම වහගෙන ඉන්න අපි කණ්ඩායම යනවා. එකතු වෙලා වැඩ කරන කට්ටිය මාත් එක්ක ඉස්සරහට යයි. හරිද? එහෙනම් අන්ත එහෙම නැන්ද ඉතින් කම්මැලිකමට ඉන්න ඔහොම වෙන්න. නේද? ඒ කරන්න ඕන වැඩේ කරන්නේ නැතුව නේද? භාවනා ආදී හැමදාම දෙන පැවරුමක් තියෙනවනේ. ඒ පැවරුම සිද්ධ කරන්නේ නැතුව වාසය කරනවා නම් ඉතින් එහෙම වෙන්නේ එකයි තියෙන්නේ. ඒ හැමදාම අහගෙන. ඒකට කියන්නේ මොකද්ද? ශාස්ත්‍රවරයන් වහන්සේගේ මුව දෙස බලා සිටින්නා කියලා. කට දිහා බලන් ඉන්න අය. මූණ දිහා බලන් ඉන්න අය. කියලා පු탁ඥයව අර්ථ දක්වලා තියෙනවා අටුවා ග්‍රන්ථය. ඉතින් කොහොම නමුත් අපි දැන් කළ යුතු දේ තමයි මේකට වැඩ පිළිවෙලක් හදන්න ඕන. අපේ හිතවල හිත හදාගත්තා නම් ඔක්කොම ඉවරයිනේ. හිත හදාගන්න වැඩපිළිවෙල ක්‍රමයක් තියෙනවානේ. හිත හදාගන්න ක්‍රමයක් තියෙනවා. හිත හදාගන්න ක්‍රමයක් තියෙනවා. හොයන්න පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම කාටද? තමන්ට. ඕක තමන්ගේ පැත්තෙන් හොයාගෙන පාලනය වෙන්න පටන් ගන්න ඊට පස්සේ. ඒක හරි පුදුම අත්දැකීමක්. ඒක ලබන්න කියලා මම කියන්නේ. අමාරුවෙන් පාලනය කරගත්ත ඒවා. හරිද? අමාරුවෙන් පාලනය කරගත්ත ඒවා අඛණ්ඩව යෙදීම් වල නොයදී හිටියොත් වැරදි යෙදීම් වල නොයදී සිටියොත් දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ලේසියෙන්ම පාලනය වෙන තත්ත්වයටපත් වෙනවා. හරිද? ඊළඟට යමක් අහගෙත්ත අහගත්ත වැදගත් කරුණු පොතක හරි ලියා තියාගෙන නැවත නැවත නැවත නැවත ඒවා කියවීමෙන් ඒවා මෙනෙහි කිරීමෙන් ඒවා නිබඳව මතක් වෙන තත්ත්වයටපත් වෙනවා. මේ සඳහා මම හැමදාම කියනවා තමන්ගේ කාමරයේ හෝ තම කුස්සියේ හෝ කොහේ තැනක මේ අවශ්‍ය කරන දේවල් ටික ලියලා තියාගන්න කියලා. එතකොට සිහිය පවත්වා ගැනීම කියන්නේ ඒක දරුවෙක් අත්තොත්. ඒ දරුවා ලෞකිකව අපි හිතමු ඉංජිනේරු මහත්තයෙක් වෙන්න ඉන්නවා කියලා. එයාට ඒ පිළිබඳ සිහිය රූපවාහිනිය ඉදිරියේ තියෙන්න ඕනේ. ගමනක් යනකොටත් ඒ සිහිය තියෙන්න. මම මේ தත්තර යා යුතුව ඉන්න කෙනෙක් කියලා. එතකොට මේ හැම තැනකදී මේ සිහිය තියෙන්න නම් ඒ ගැන හොඳට මෙනෙහි කරලා තියෙන්න ඕනේ. එහෙනම් අපි හරියට සමතුලිතව යෑම ගැන බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම එකට අරගෙන එක අපූර්ව උදාහරණයක් දේශනා කරනවා මේ ඉදිරියට සිහිය අරගෙන යන එක්කන හරියට කටගාවටනකන් තෙල් පුරවපු පාත්‍රයක් අතට අරගෙන චුට්ටක්වත් හැලෙන්නේ නැති වෙන්න අරයි යනවා වගේ. හරි? ඒ විදිහට මේ හිත පරිස්සම් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. පොඩ්ඩක්වත් හරි නරේ. ඔකට මම නිකන් මේ ඊට වැඩිය දැන් අර ඒක හරියම ප්‍රබල සියුම් වශයෙන් අඩුපාඩුවක් නැති උදාහ මේ අඩුපාඩුවක් නැති බව තේරෙන උදාහරණයක්. මම නිකන් කියන්නම්කෝ මේ අර අර අවුරුදු කාලේට තරගයක් තියෙනවා දෙහි හැන්ද තියාගෙන දුවනවා කියලා. හරිද? අන්න ඒ සඳහා කොහොමද දන්නේ මොනවද දන්නේ කරන්න ඕන. හැන්ද නැවෙන්නේ නැති වෙන්න ඕනේ. නේද? දෙහි ගෙඩිය ගොඩක් බර වෙන්න බෑ. බර අඩු වෙන්නත් බෑ නේද? එතකොට ඒක නිකම් උඩ යනවා නේද? ඊළඟට ඒකත් එක්ක සමතුලිතව දුවන්න පුරුදු වෙන්න ඕනේ. නේද? ගැස්සෙන්නේ නැති වෙන්න දුවන්න ඕනේ. ඒ වගේ කාරණා ගොඩක් තියෙනවානේ. ඒ වගේ මේ සිත කොහේ හරි මොකක් හරි කාරණාවකට අපි යන්න යනකොට සිත කිසියම් දෙයකට නැඹුරු වෙන්නේ නැති වෙන්න. කාමච්ඡන්දයට නැඹුරු වෙනවා නම් කාමච්ඡන්දයට නැඹුරු වෙන්නේ නැති වෙන්න මේක හදලා තියාගන්න ඕනේ. ව්‍යාපාදයෙන් නැඹුරු වෙනවා නම් නේද අපි දන්නවා නොයේකුත් කාම අරමුණු වල හිත ගියොත් අපේ මේ අරමුණ කැඩෙනවා. තරහට හිත ගියොත් අරමුණ කැඩෙනවා. තීන විද්‍යට ගියොත් අරමුණ කැඩෙනවා. නේද? එතකොට නොසන්සුන්කම් වලට ගියොත් අරමුණ අර කියව ගැස්සෙනවා. නේද? දෙහියන්ද ගැස්සෙනවා කියන්නේ. හරිද? එහෙනම් ඒකෙන් දැන් බලන්න දෙහියන් තියන් දුනවා කියනවා දැන් මෙහෙ නෝර අර පැත්තේ කවුරු හරි හොඳ කෙනෙක් ලස්සන කෙනෙක් ඉන්නවා කියලා මෙහෙම බැලුවොත් ඉවරයි. නේද? ඊළඟට එහා පැත්තෙන් එක්කෙනා ගැන තරහ ගිලා ගැසුණොත් ඉවරයි. ඊළඟ දුවන්න අනේ මට දුව ගන්න බෑ වගේ නිකන් ඇකිලුනොත් ඉවරයි. නේද? ඊළඟට නොසන්සුන් වුණොත් ඉවරයි. නේද? ඔය දිවිල්ලෙන් දුවලා වැඩක් නෑ කියලා හිතුවොත් ඉවරයි. එහෙනම් හරිය නීවරණ පහ වගේ. නේද? ඒ වගේ මේ හැම වැඩකදීම අපිට ආපස්සට අදින බලවේග වගේ තියෙනවා. ඒ ආපස්සට අදින බලවේග වලටමයි කියන්නේ නීවරණ කියලා. ඇත්තටම එහෙනම් ආපස්සට අදින බලවේග අභිබවා අපේ හිතේ හිත ඒ ඒ තැන්වලදී අවශ්‍ය කරන කුසල හැඟීම ප්‍රබල කරවන විදිහේ වැඩපිළිවෙලා තියෙනවා ධර්මය තුළ. ඒක අපි දැන් සතියේ කතා කරා. මේ දින හතරෙම. එහෙනම් මොකටද කුසලට කම්මැලි වන්නේ? නේද? ඈ මොකටද කම්මැලි වෙන්නේ? එහෙනම් මේ විදිහට හදාගන්න. හදනකම් තමයි ඔය කම්මැලි ගතිය තියෙන්නේ. නිකන් කෙඩෑරි ගතිය මට බැරි යෝ ගතිය තියෙන්නේ. මේක හදනකම්. හදාගත්තාම ඒක නෑ. හදනකම් තියෙන්නේ ඇස්පිය වෙච්ච ගතිය, ඔළුව බර වෙච්ච ගතිය, මුක්කු තියෙන ගතිය, හරහා දාන්න හිතෙන ගතිය, එහෙම ඒවා තමයි තියෙන්නේ මේ ශරීරයත් එක්ක. හරි. හදාගත්තට පස්සේ මොකද වෙන්නේ? හරි ප්‍රබෝධමත් මේක හැදුවට පස්සේ. හරි ප්‍රබෝධමත් කාර්යක්ෂමයි උදේ ඉඳන් ලොකු වැඩ ප්‍රමාණයක් කරන උදේ ඉඳන් හරිම ප්‍රබෝධ ජනකව ඉන්න කාලේ නාස්ති කරගන්නේ නැති නිින්ද අඩු කරගන්න කෙනෙක් බවට සිල් කඩන්නේ නැති, ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ බවට පත් වෙන මනස සකස් කරන්න ඕන, හදන්න ඕන, හදන්න හැම නිමේෂයකම ඒකේ තියෙනවා. අපේ දරුවෝ ගැන උනත් ලෞකික කර්මවල උනත් එහෙමයි. මෙයාව මේ தත්ත්වයට පත් වෙන විදිහට මනස සකස් කරන්න ඕනේ. ඒතකොට මේ කට්ටිය මනස සකස් කරගෙන නැහැ. කවුද වැරදි කරන කට්ටිය දිහා දැක්කම වට දෙන්නේ එයාලා මනස සකස් කරගෙන නැහැ. එහෙනම් මේ පිළිබඳ කතාවක් අපේ තුල ගියොත් මේ පිළිබඳ කතාවක් අපේ තුල අපි එකිනෙකා මුමුණන්න පටන් ගත්තොත් මනස සකස් කරේ නැත්නම් වැඩේ හරියන්නේ ඔය අපි ටීවී එකේ දකිනකොට වැරදි කරන අය පිළිබඳ ප්‍රවෘත්ති අපිට සංඥාවක් ආවද මෙයා ඒක නිකරන විදිහට මනස සකස් කරලා නෑ කවුරු හරි පරස වචන කියලා ගමේ කෙනෙක් බැන්න කියලා ආරංචියක් එනකොට අපිට කියනවා මෙන්න මේ හවල් කෙනාට හවල් කෙනා හොඳටම පරස වචන කියලා නොහිතපු වචන කියලා බැන්නා. එimhe හොඳ කෙනෙක්. අපිට මොකද වෙන්නේ? එයා මොන බණ කතා කරත් එයා එයාගේ මනස සකස් කරගෙන නැහැ. හරිද? මනස සකස් කරගෙන නැහැ. මනස සකස් කරගත යුතුව තියෙනවා. මනස සකස් කරගත යුතුව තියෙනවා. එහෙනම් අන්න ඒ කතිකාවත හැම වෙලේම හැම තැනකම නිමිනෙන්න ඕනේ. හැම තැනකම කියන්න ඕනේ. තමන්ට ඒකට උපදෙස් දෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න ඕනේ. ඒකට අපි කරන්න ඕනේ තමන් තමන්ගේ පැත්ත වර්ධනය කර ගන්න ඕනේ වැරදි වෙන්නේ නැති විදිහට. හරි? එහෙනම් ඒ විදිහට වුණාට පස්සේ අපිට සිත සකස් කරන වැඩපිළිවෙලක් නේද කවදා හරි මේ රටේ මිනිසුන්ට නිවැරදිව ක්‍රියාත්මක වෙන්න අපි හිතමු අඩුම තරමෙන් හොරකම් නොකර ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ කියලා වචනයක් කොහේ හරි අහුණාද? හරිද? හොරකම් නොකර ජීවත් වෙන්න හිත් පුරුදු කරන්න ඕනේ. පාරුෂ වචන නොකිය ජීවත් වෙන්න හිත් පුරුදු කරන්න ඕනේ. හරි අපි සාකච්ඡාවේදී කිව්වා ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා ඔකට. හරිද අපි කියනවනේ නේද? අපි කියනවනේ එක එක ඒවා පුරුදු කරන්න ඕනේ කියලා. අනේ ඊළඟට ඒසෙන් සමගියව ඉන්න පුරුදු කරන්න ඕනේ. අපි අසමගිය ඉන්නේ ඇයි සමගියව ඉන්න අවශ්‍ය කරන සිතුවිලි ප්‍රබලව හිතේ නැගෙන විදිහට ඔව් අපි අපි රොත්ත පිටි හරි අපේ ජාතියේ මිනිස්සු එකතු වෙලා මේක කරන්න ඕන පින්නත් නේ මම ආයෙ මතක් කරන්නම් මේක අපි සමාජ කතිකාවතක් ඕන හින්දායි මේ මතක් කරන්නේ අපි මේක දැඩිව දැඩිව සිටිය යුතු කාලයක් ඇවිල්ලා තියෙන්නේ මේක නිකම් මෙහෙම කතා කර කර විතරක් ඉඳලා බෑ වැඩ පටන් ගන්න කියලා මම කියන්නේ අනිවාර්යෙන් වැඩ පටන් ගන්න නැත්තම් බෑ රටක බලය මහජාතියට නේද සුළු ජාතියට සමානුපාතිකව බෙදී යා යුතු තියෙනවා හරිද එතකොට තමයි මේ රට විශේෂයෙන් බෞද්ධ රටක් නම් බෞද්ධ මිනිස්සු බෞද්ධ අයගේ බලය තහවුරු විය යුතුයි බෞද්ධකම බෞද්ධකම වැපරුණොත් තැනක බෞද්ධකම කියලා කියන්නේ ඔක්කොමලා බෞද්ධ වෙන්න කියන එක නෙවෙයි බෞද්ධ සංකල්ප අනුව ක්‍රියාත්මක වුණොත් ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් වෙන්නේත් නැහැ නිවට වෙන්නේත් නැහැ හරිද ලෝකෙහි කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් වෙන්නේත් නැහැ නිවටව නියාලුව ඉන්නේත් නෑ ඒ කියන්නේ මරා ගන්න යනවා කියන එක නෙවෙයි ඍජු සහ මෘදු වෙනවා කියලා අපි කිව්වා. අපි දන්න එක. දැන් අපි බොහෝ කාලයක් තිස්සේ කියනවා. එහෙනම් බලන්න අපේ රටක් ගත්තහම අපේ රටේ ජාතීන් වශයෙන් බලය බෙදී යාමේදී හරිද? බෙදී යාමේදී සිද්ධ වෙන සිද්ධිය ලේසියකට කෙනෙක් දකින්නේ නැහැ. දකින්න අය සද්ද නැතුව ඉන්නවා. ජාතීන් වශයෙන් ගත්තොත් දෙමළ මුස්ලිම් තවත් නොයෙකුත් ජාතීන් අතර ඊට පස්සේ මේක දාන්න ඕනේ. ද්‍රවිඩ අය මුස්ලිම් අය, නිල් සිංහල අය, කොළ සිංහල අය, රතු සිංහල අයක ಜಾති තුනක් විතර තියෙනවා. එහෙම බලපුවාම ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම ඒ ಜಾති තුන ගත්තාම අනිත් අය වැඩි. ඒකින්ද දැන් කාලයක් තිස්සේ අනිත් අය මත රඳාපවතින ආණ්ඩු බිහි වෙනවා. හරි මේ කෝලම අපිට තේරෙන අපි අපි පොර අල්ලනවා මේ පොරය කොහොමද ඒකයි කියන්නේ සමගිව ඉන්න මේවා අහන්න ඕනේ ඉස්සෙල්ලා. අහලා මේවා දරන්න ඕනේ. අපි අසමගිය වුණොත් වෙන්නේ මොකද්ද කියලා දරන්න ඕනේ. එහෙම අසමගිය වුණාම සිද්ධ වෙන දේ මොකද්ද කියලා සිත්වල උපදින විදිහට සිත් හදන්න ඕනේ. මේ මූලයට බෙහෙත දෙන්න. මූලයට බෙහෙත දෙන්න ඕනේ. එතකොට හරි. හ්ම් දැන් අන්තිමට වෙලා තියෙන්නේ ඒක හරියට මේක මොකක් වගේද දන්නවද? හ්ම් කපටි කිවලෙක් ඉන්න තැන බල්ලෝ තුන් හතර දෙනෙකුට මස් කෑල්ලක් දානවා. හරිද? දාපුවාම මොකද වෙන්නේ? මස් කෑල්ල ගත්ත බල්ලට අනිත් එක්කෙනා හපනවා ඊළඟ එක්කෙනාත් හපනවා ඊළඟ එක්කෙනා තමයි අන්තිමට පොරේ අල්ලනවා පොරේ. පොරේ මස් කෑල්ල පැත්තක තියලා මේ කට්ටිය පොර අල්ලනවා මස් කෑල්ල ගන්න බලාගෙන. අන්තිමට පොරේ ඉවර වෙලා බලනකොට මස් කෑල්ල නැත. හරිද? මුළු ජාතියටම වෙලා තියෙන ඕකද නැද්ද? අපි අල්ලනවා pore අල්ලලා අල්ලලා බලනකොට මේකේ ඉතුරු වෙච්ච දෙයක් නෑ. මේකේ රැක ගන්න දෙයක් නෑ අර පැත්තෙන් වෙනත් විදේශ රටවල් වලට මේකේ කෑලි කෑලි විගුණලා හ්ම් ඒක එක්කෙනාගේ පරිගන්න සමහර අය මේවා විගුණුවේ පරිගන්න බලාගෙන. ඇත්ත කතා කරමු දැන්. බෞද්ධ අපිට නේද බෞද්ධ අපිට හැදෙන්න ඕන වේදිකාවක් ඇත්ත කතා කරන්න පුළුවන් වේදිකාවක්. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ඔන්න ඒ වේදිකාව. මේක බය තියෙන වේදිකාවක් නෙවෙයි. හරි මේ ප්‍රත්‍යවේක්ෂා තුල අපි මේ මේ අවස්ථාවත් කතා කරලා එළියට බහැරත් කතා කරන්න ලෑස්ති වෙන්න අපි සූදානම් මේක කතා කරන්න වෙනවා. අත ඇයි ඒ සිහිය උපද්දවා දීම සඳහා එහෙනම් ශ්‍රවණය වෙනහම සිහිය උපදී. ශ්‍රවණය වුණාට මදි ඒක ධාරණය කරන තරමට ඒ කට්ටිය අපේ ජාතිය මිනිසුන්ගේ සිත්වල අපේ pore නවත්තන්න ඕනේ අපි එකමුතු වෙන්න ඕනේ කියන පුහුණුව ඇති කරන විශාල සමාජ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. ඒකට සිහිය පවතින தത്വෙට ඒකේ සිහිය පවතින தത്വෙට මිනිසුන්ගේ සංකල්ප සකස් වෙන්න ඕනේ. ඉතින් මේ වගකීම තියෙන අපි ඔක්කොටම gedara සමගිය රැකගන්න, ගමේ සමගිය රැකගන්න. එතකොට අපි පුරුදු පුහුණු වෙයි. හරිද? තමන් තනියම පුරුදු වෙන්න ඕනම தത്വයක් යටතේ සමග සම්පන්න ඉන්න ඒ කියන්නේ තමන්ගේ සිහිය පවත්වා ගැනීම සඳහා තමන්ගේ අරමුණ මෙනෙහි කිරීම සිද්ධ කරන්න පැවරුම ඊයේ කිව්වා අදත් ඔන්නේ පැවරුම දෙන්න යන්නේ. වණ ඉවර කරන්න ඉස්සෙල්ලා මොකක්ද අද අදත් දෙන පැවරුම? සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ කියන සිහිය. දැන් අහගන්න ඉතින් ඔව්ව මං සිහිය හදන්න ඕනේ නේද කියලා. සිහිය පවත්වාගෙන ඉන්න ඕන කියන සිහිය ඒ සිහියත් හැදෙන්න ඕනද නැද්ද? සිහිය පිහිටවාගෙන ඉන්න ඕන කියන සිහිය පිළිබඳව සිහිය තියෙන්න ඕනේ. අන්න ඒක උදෑසන නැගිට ගමන් හැමදාම මතක් කරන්න. ඒ වෙලාවම දාගන්න මොකද්ද උදෑසන නැගිට ගමන් මම සිහිය පවත්වා ගන්න වැඩ පිළිවෙල සිද්ධ කරනවා මම සිහිය පවත්වා ගන්න වැඩ පිළිවෙල සිද්ධ කරනවා එහෙම වුණොත් මට ලොකු දියුණුවක් හැම පැත්තකම ඇති කරගන්න පුළුවන් මම සිහිය පවත්වාගෙන ඉන්න ඕනේ ඉන්න ඕනේ ඉන්න ඕනේ ඉන්න ඕනේ කියලා ඉන්නවමයි ඉන්නවමයි කියලා අදිස්ථානයක් අරගන්න හැමදාම උදේට එහෙම ගත්තට පස්සේ අපිට අදාළ තැන්වල සිහිය පවත්වන්න අවශ්‍ය කරන සිහිය එයි ඒක ආවොත් එයා කරුණු හොයයි කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ මේ කතිකාවත තමන්ගේ තුල ක්‍රියාත්මක කරන්න ඒක තමන්ගේ තුල ක්‍රියාත්මක කරනකොට ඒක ගෙදරට බෝ වෙයි. ගෙදරට බෝ වෙයි අනිත් අයට කියයි ඔයා ඔය විදිහට හැසිරෙන්න වගේ හිත හදලා නැති හින්දා ඔයා හිත හදලා බලන්න පොඩ්ඩක් ඔයාට ඔයිට වැඩි කම්මැලි නැතුව පාඩම් කරන්න පුළුවන් වෙයි. අද අපි ලබන සතියේ දිගටම ළමයින්ට මේ පිළිබඳව ලබන සතිය ගැන මම කිව්වා. ඉතින් ඒ වගේ උපක්‍රම පාවිච්චි කරලා අපි කොහොම හරි කරලා මේ අගාධයෙන් ගොඩ එන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම කෙනෙකුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.